අවසරයි ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වේලාව ගන්න බලාපොරොත්තු වෙන ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට අපි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කරමු තරංගයෙන් ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට අවසරයි ස්වාමීන් වහන්සේ අද දින ලිඛිත ප්‍රශ්න 10ක් තියෙනවා පළවෙනි ප්‍රශ්නේ තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආනාපාන සතිය මූල කර්මස්ථානය කරගත් යෝගිනියක් වෙමි. සමබරව හිඳ හුස්ම රැල්ලට සිත යොමු කළ විට එය ප්‍රකටව තිබී ක්‍රමයෙන් එය නොදෙනී, කයත් නොදෙනී විටෙන් විට පැමිණෙන බාහිර අරමුණු, ශබ්ද, වේදනා දෙස බලමින් සතිමත්ව සිටින විට එම අවස්ථාවේදී කෙලෙස් නොමැති බව ෂණිකව අවබෝධ වී ප්‍රමෝදයෙන් සිටියෙමි. ඊයේ රාත්‍රී පර්යංකයේදී පෙර ලෙසටම ඊ타මාත්ම ඉක්මනින් හුස්ම හා කය නොදැනී ගිය අතර පෙරදීමෙන් කයේ කිසිදු වේදනාවක් නොදැනුනි. අරමුණුද නැත. එවිට බලවත්ව පිහිටි සතිමත් බව මට ශක්තියක් විය. කිසිදු බියක් හෝ චකිතයක් ඇති නොවිය. සිතෙන් කය මවා ගනිමින් කය තුලට සිත යොමු කළද වෙනදා බලවත්සේ වේදනා ඇති වූ ස්ථාන පිරික්සුවද කිසිදු වේදනාවක් නැත. බාහිර ශබ්ද අරමුණු නොවේ. මේ අවස්ථාවේදී මාගේ සිතෙහි කිසිදු සතුටක් හෝ දුකක් නොමැති උපේක්ෂා සහගත තත්වයක් පැවතුණි. මෙය පර්යංකයේ පුරාවටම පැවතුණි. මට පර්යංකයේ දිගටම සිටීමේ අවශ්‍යතාවයක්ද නොවිය. නැගිටීමේ අවශ්‍යතාවයක්ද නොවිය. මෙසේ පැය එකහමාරකට වැඩි කාලයක් පර්යංකයේ සිටියෙමි. මාගේ භාවනාවේ අත්දැකීම් මෙසේය. ඔබ වහන්සේගේ දේශනා හා උපදෙස් පරිදි සතිය පෙරමුණේ තබා ගැනීමේ වැදගත්කම මම ඊටා හොඳින් පසක් කර ගත්ෙමි. ඉදිරි භාවනා කටයුතු සඳහා උපදෙස් පතමි. ඔබ වහන්සේට පතන්නා වූ බෝධියකින් උතුම් නිවන්සුව ලැබේවායි දෙපා නමෙද ප්‍රාර්ථනා කරමි. මේ විදිහට අර පරියංගේදී ඇති කරගත්ත මේ සතිය නැගිටලා ගියත් ඉරියව්ව වෙනස් කරත් අරමුණ වෙනස් වුණත් ඒ සතිය අඛණ්ඩභාවය දක්ගත්තොත් තමයි ඇති වෙච්ච විශ්වාසය තව වැඩි. ඉතින් ඒ නිසා කඩලා බලන්න එපා. නමුත් කැඩුනට ඉරියව්ව කැඩුනට අරමුණ කැඩුනට සතිය කැඩෙන්නේ නැහැ කියන එක පරීක්ෂා කරන්න මේ අවස්ථාවක් කරගන්න ඉරියව් මාරු කරන හැම වෙලාවෙම ඉරියාපත සම්දිස්ථානවල ඉඳගලා නැගිටිනකොට නැගිටලා ඉඳගෙන ඉනකොට ඒ ඉරියාපත සංදිස්ථානයේදී සතිය පැවැත්වීම හරියට මේ මේ කඩ කඩ කඩ දිවීම වල දුවගෙන අවිලා අනිත් එකනට ඒ බැටන් එක ඒ පොල්ල මාරු කරන වෙලාව වගේ බිම වට ගන්න නැතුව කරගත්තොත් දිනන්න පුළුවන්. ඒ නිසා දැන් අර එක තැනක සතිය දන්න එකනා තනින් තැනට අරුණෙන් අරමුණට ඉරියව්වෙන් ඉරියව්වට සතිය පැවැත්වීම තමයි ඊගා අභ්‍යාසයට ගන්න තියෙන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංකයේ හිඳගෙන සිතුවිලි සමග නොගැටි සැහැල්ලුවෙන් සිටිනා විට වරින් වර සමහර සිතුවිලි වලට අසු වී ඇති බව වැටහුණි. සිතුවිලි වලට හසු වූ පසුව ඒ බව වැටහුණි. ඔබ වහන්සේගේ ධර්මදේශනා වලට සවන් දීමෙන් පසු ඒවා යම් දුරකට හඳුනා ගැනීමට හැකි විය. එම සිතුවිලි බොහෝ දුරට අනුකම්පාව හා සතුට ඇතුළත්ව හටගත් ඒවා බව වැටහුණි. මුලදී මෙම සිතුවිලි හඳුනාගත් පසුව සිතේ පසුතැවීමක් දැනුනි. ඉන්පසු එම පසුතැවීම දුටු විට එයට සූදානම්ව ගියේය. මෙම తত্ত্বය බොහෝ විට සක්මනේදී වැඩිපුර සිදු වන බව වැටහුණි. ඉන්පසු ක්‍රමයෙන් එම පසුතැවීම අඩු වී ගියේය. දැන් එම සිතුවිලි වලට හසු උවද පසුතැවීමක් නොමැත. මෙසේ සිතුවිලි ක්‍රමයෙන් අඩු වී යත්ම ඇතුළත කතාබහක් සමග විවිධ සිතුවිලි සිතන්නටත් ඒ ඔස්සේ විවිධ කතන්දර ගොතන්නටත් පටන් ගනී. මේ නිසා එක මේ නිසා එක සිදුවීමක් ඔස්සේ සමහර අවස්ථාවලදී විවිධ සිතුවිලි රාශියක් හටගන්නා බව පෙනේ. මෙය බොහෝ විට පර්යංකයේදී සිදුවේ. ස්වාමින් වහන්ස භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. ඔයිතර හිතවිලි තියෙන එකම තමයි වේදනාව දිහා බැලුවත් තියෙන්නේ. සද්ද දිහා බැලුවත් තියෙන්නේ. <clears throat> සමහර වේදනාවට මනාපයි, සමහර දේවල්ට අමනාපයි. හිතවිලි සමහර ඒවාට අපි මනාපයි, සමහරට අමනාපයි. වේදනා සද්දත් එහෙමයි. ඉතින් මේවා දිහා බලලා මනාපමනාප දෙක Taman අතින් දාන ටික අරමුණු පිටින් එන දෙක ඔන්න ඔය දෙක වෙන් කරගන්න පුළුවන් නම් වැඩියයි. එනේන අරමුණ වලට මනාපමනා පහළ වෙන්න තමන් අතින් දානවා. ඒකෙන් තමයි පව් සිද්ධ වෙන්නේ. කර්ම රැස් වෙන්නේ. තමන් මේ මතුවෙන දේ මොනවා සිතුවිලි වේදනා සද්ද මොන විදියට ආවත් ඒකට අතින් දාන්න නැතුව මනාපමනා මේ පහළ කර ගන්නවන එක දැනගෙන ඒකට අවදි වෙනවා නම් හොඳට තේරෙයි මතුවෙන හැම හිතවිල්ලක්ම මනාපයට මනාපයට ගෝචර වෙන හිතවිලි විතරයි අපි අල්ලන්නේ. එහෙම නැති හිතවිලි හිතවිලි කියන්නේත් නෑ ඒවට. මනාපෙටමන අපේ පහළ වෙන වේදනා විතරයි අපි අල්ලන්නේ අතරමැද වේදනා අහුවෙට අහුවෙන්නේත් නැහැ. මනාපෙටමන අපිට පහුවෙන හද්ද විතරයි අපිට ඇහෙන්නේ අතරමැද තියෙනවා ඇහෙන්නේත් නැහැ. ඒක නිසා තමයි තේරුම් ගන්න පුළුවන් එන එන දේවල් වලට මේ මනාපමන අපේ ටෙම්පරාදුව දාගෙන බාර ගන්න මේ මනසේ ක්‍රියාකාරීත්වය බැද්දැක්කොත් මේක මේ වගේ වෙලාවට තමයි බලන්න පුළුවන් කරදරයක් නැති වෙලාවක පේනවා භාවනා කරන්න නැති වෙලාවක කොච්චරක් මේ අහල පහල තියෙන දේවල් වලට නංවනන් දීලා මනාපමනාපේ පහල කරගෙන අහක යන නයි ඔඩොක්කේ දා ගන්නවාද කියලා. ඒක මේ වෙලාවේ දකින්න එක ලොකු දෙයක්. මොකද මේ වෙලාව ඉච්චරම තදබදයක් නැතුව තියෙන වෙලාව නිසා මේ මතුවෙන දේවල්ට තියෙන මනාපමනාපය බැලීම සඳහා උත්සුක වෙන්න කියන එකයි කියන්න තියෙන්නේ පොදුවේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව බොහෝම සැහැල්ලුවෙන් පර්යංකයේ හිඳගෙන නිසල කය දෙස බලාගෙන හිඳිමි. මුලදී හුස්ම වෙත අවධානය යොමු කරමි. ටිකෙන් ටික පර්යංක භාවනාවට වාඩි වෙනකොට නැගෙන කුමන හෝ අරමුණක සිත පිහිටුවීමට හැකි බව නිරීක්ෂණය කරමි. විටක ආනාපානය දෙස බලමි. එය නොපෙනුන හොත් ප්‍රකටව දැනෙන වේදනාව හෝ සිතිවිල්ල හෝ ප්‍රකට අරමුණම සිහි අරමුණට සිහිය යොදමි. මේ ආයාසයෙන් තොරව નિરાයාසයෙන්ම සිදුවන බව නිරීක්ෂණය කරගතිමි. ඇතැම් විට හුස්ම රැල්ල ගොරෝසු භාවයේ සිට ක්‍රමයෙන් සියොම් වන අයුරුත් සතිමත්ව බලා සිටින අතරතුර එය නොපෙනී යයි. නමුත් සතිමත් බව ගිලිහි ගොස් නැත. නිදා නොගත් බවද දනිමි. තවත් විටක මේ නින්දද නොනින්දද දැයි හඳුනාගත නොහැක. ඇතැම් විට ඊටමත් වේගවත් ආකාරයෙන් මුළු ලෝකයම කරකැවි දෙදරි මාත් සමගම වේගවත් ආකාරයෙන් ඉහළට ඇදී යන අයුරු දැනේ. එම වේග ධාරාව බාර ගැනීමට ඊටමත් අපහසු වේ. බියකරු බවක් දැනේ. දැන් කුමක් වේදයි බැලීමට අවශ්‍යමුත් ඒ තුල සතිය පිහිටුවීමට තවමත් මට නොහැකි විය. නමුත් ඒ අත්දැකීම පිළිබඳ ඇති බිය පෙරට වඩා අඩු බව වැටහේ. සක්මන් භාවනාව සැහැල්ලු අයුරින් වට දෙක තුනක් සක්මන් කරමි. ඉන්පසු ස්වභාවිකව සිදුවන පාදයන්ගේ චලනයට හිත යොමු වේ. පතුල තද කරන විට ඇඟිලිවල වේදනාව වලලු කර වේදනාව හා දනහිස්වල වේදනා දැනේ. ඇතැම් විටක ගෙල ආශ්‍රිතව හා උදරය මැද වේදනාවන් දැනේ. බොහෝ විට සිත පිට යන බවක් දැනේ. නැවත අරමුණට යොමු වේ. තෙරුවන් සරණයි. ඔබ වහන්සේගේ උතුම් වූ නිවනින්ම සැනසේවා. ඔය හිත යන හිත පිට යන බව දැක්කට පස්සේ සමහරුන්ට ඒක ගොඩක් වෙන්නේ සක්මණේදී. තව සමහරට පරියන්කෙදී සිද්ධ වෙනවා. ඒ දෙක දැක්කට පස්සේ බලන්න පුළුවන් පරියන් සක්මන පිට වුණත් සාමාන්‍ය වෙලාවට වුණත් මේ හිත පිට යන එක හිතේ තියෙන ස්වභාවික ගතියක් එක මගේ නෙවෙයි හිතේ ඇති අන්න එක දිහා බලලා කලබල වුණොත් අපිට නැවත හිත පිටව ගන්න බැරි වෙනවා කලබල නොවි එක දැක්කොත් නැවත අපිට දන්න අරමුණක පිටව ගන්න පුළුවන් වෙන නිසා හිත පිට යන එකට කලබල නොවි සිටීමට අදිෂ්ඨාන කරගෙන ගියොත් හිතට ලොකු සාන්තියක් තියෙනවා නැත්තම් හරියට අපි චෝදනා කර කර ඉනවා මේ සතිය කරනවා හිත පිට යනවායි කියලා ඒ චෝදනා කර කියලා පශ්චාත්තාපුණයි කියලා කිසිම ලාභයක් ලැබෙන්නේ පුළුවන් නම් ඒක පැත්තක තියලා නැවත ගෙනල්ලා ඔය දැන් ඔය කරන විදිහට අරමුණේ හිත පිහිටවීමට කටයුතු කරන ගත්තොත් ඒ යෝගාවචරයට යොදන යොදන කාලයට යොදන යොදන ශ්‍රමයට සාපේක්ෂව නැවත අරමුණේ හිත පිහිටවීමේ ශක්තිය ලැබෙනවා. ඒක මේ ගමනට හැරමිතියක් වාගේ. මොහොතේ වැටලා බීනන මිනිසෙකුට දිවිනක් වාගේ ආන්න ඒ ගතිය පුළුවන් තරම් බඩා ගන්න. ඒතකොට විශ්වාසයක් පහළ වෙනවා භවනා පිළිබඳව. පින්වත් හිමියනි මාගේ පර්යංක හා සක්මන් භාවනා පිළිබඳව ඔබ වහන්සේ සතුටුදායක පිළිතුරු ලබා දුනි. එයින් ධෛර්යවත්ව තව තව බොහෝ දේ කිරීමට ඇති බැවින් ඉදිරියට නිසැක වෙමින් කරන්නට ඊටා ගති. එනම් මතුවන සංඥා සහිත తত্ত্বය දෙස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ පරිදි කිසිවක් නොකට බලා සිටීමයි. එදිනෙදා ජීවිතයේ මා කළ නිරීක්ෂණයක් ඉදිරිපත් කිරීමට අවසර මාහට සිතේ කුඩා කල පටන් තිබූ ගතිපුරුද්දක් කුඩා අවදියේ බොහෝ වැඩියෙන් වනුයේ බාහිර දේවල් වලින් සිත වහා කම්පා වීමයි උදාහරණ ලෙස කෙනෙක් හඳුනන කෙනෙක් සිනහ නොවි ගිය විට යහළුවෙක් අනවශ්‍ය විහිළුවක් කළ විට ආදී ලෙස බොහෝය එකල මාන්නයද වැඩිපුර මිශ්‍ර වී තිබූ බව හොඳින් තේරේ. නමුත් සතිමත්භාවයේ පුහුණු කිරීම ඇරඹීමෙන් පසුවද එම తত্ত্বය අඩුවක් නොමැත. විශේෂයෙන් ඔබ වහන්සේගේ උපදෙස් මනාව පිළිපදින විට පවා මෙසේ වීම පිළිබඳව විටක මෙවැනි අදහස් එයි. එනම් සතිමත්භාවයේ පුහුණු නොකරන සමහරුන් මේ කුඩා කාරණා ගණනකටවත් නොගන්නා නමුත් මට එසේ නොවන්නේ ඇයි ලෙසයි. ඊතා පුංචි කාරණා වරින් වර පැමිණ එකම විදිහට බලවත්ව පීඩා කරයි. ඒවා සතියටද හොඳින් හසුවේ. පුහුණු කළ පරිදි ඒවා මම නොවේ මගේ නොවේ ලෙස කටයුතු කරමි. දිගටම සතිමත් බව පුහුණුව තුලින් මේවා ජයගත හැකියයිද සිතමි. කාරණාවක් නැතොත් වෙනත් පුංචි කාරණාවක් සිත විසින් සොයාගෙන පැමිණෙන බව අත්දැක ඇත්තෙමි. සමහර කරුණු දින ගණන් පවතී. සමහර ඒවා කෙටිය. භාවනා කටයුතු සේම එදිනෙදා ජීවිතයේදී ජීවත් වෙනම කලාවක් යයි සිතේ. ඒ සඳහා පෙර පුරුදු හා පරිසරය බලපාන බව සිතේ. කෙසේ වෙතත් සතිමත් භාවයේ පුරුදු කිරීම තුළින් මා හොඟක් වැරදි පුරුදු වලින් මිදී ඇත. මේ ඔබ වහන්සේට හෙළි කිරීම තුළින් යම් ගැම්මක් ලබා ගැනීම අරමුණයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයම වේවා. යෝගේ අර පුංචි පුංචි සියුම් අඩුපාඩු වැඩිපාඩු තේරෙන්න පටන් ගන්නවා. ඒකේ නැති වෙනව බලනකොට වැඩි එක දැනගත්තාම කලබල නොවි පුළුවන් තරම් ඒ වෙලාවට අදාළ සත්‍ය අරමුණට හිත දාන්න පුරුදු කරොත් ඕව යනම හොයන්නවත් බෑ. දැන් මේ ඇයි යන්නේ නැත්තේ මේක යන්න ඕනේ නේද ඒක සිවුන් නේද කියලා කල්පනා කරන්න පටන් ගත්තයි කියලා කියන අර හිතවිලිම පట్టල කරගන්න හදනවා. ඒ නිසා මේක දැනගත්තට පස්සේ ඉඳගෙන ඉන්නවනම් ඉඳගෙන ඉන්න බව දැනගන්න. නැත්තම් ආනාපානෙට. සක්මන් කරනවා වම දකුණට දාන්න. එතකොට අරව නැති වෙනවා කියලාවත් නෙවෙයි නැති වෙන්නේ. ඒ නිසා මෙතෙන්දි පොඩ්ඩක් සූර වෙන්න ඕනේ. ඒ අඩුපාඩු වල පිළිබඳ දිගපළල අලගිය මුලගිය විස්තර හොයයි හිටිය ඔය ඇති. දැන් ඒක දැනගෙන ඒ හම්බු වෙච්ච ඉඩපාඩුවේ ඉස්පාසුවේ ඒ අදාළ ඉරියව්වට මූල කර්මත්තාන හිත දාන්න. එතකොට ওই ප්‍රශ්නේ තිබුණු තැන ලකුණක්වත් නැතුව Tamanට සතිය ඉස්සරහට යන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම භාවනාවට ආධුනිකයෙකු නොවුවද නැවතී සිට භාවනා කර ඇත්තේ නිස්සරණ වනයේ වැඩසටහන් වලට පමණි. මේ මාගේ තුන්වන වැඩසටහනයි 2016 වසරේ අවසාන වැඩසටහනට සම්බන්ධ වූ පසු වැඩසටහන අවසන් වී දින 5ක් පමණ වනතුරු සක්මනේදී ලැබූ සැහැල්ලු ගතිය පැවතුණි මා ඇවිද යන විට පාවෙනවා මෙන් දැනුනි මගේ නලල වටා රිදී රේඛාවක් ගමන් කරන බවද පෙනුනි එහෙත් මෙම වැඩසටහනේ එලෙස කිසිවක් සිදු වූයේ නැත පස්වන දිනය වූ ඊයේ දිනයේ සවස පර්යංකයේදී මූල කර්මස්ථානයේ වූ ආශ්වාස ප්‍රස්වාසයට මුලින්ම සිත යොදවා ඉරියව්ව මෙනෙහි කර සිටියෙමි. පාදයේ වේදනාව වැඩි වෙමින් පැවතුණි. පාද දෙකම කැඩෙන්නාක් මෙන් වේදනා ගලා ආවේය. ඔබ වහන්සේ කලින් දින දේශනා කළ පරිදි වේදනාව ඉවසීමට සිතා ගතිමි. වේදනාවෙන් පසුව සැහැල්ලු බව ලැබේ යන විශ්වාසය පෙරදරි කරගෙන වේදනා එන විට වේදනානුපස්සනාව මෙනෙහි කර සියලු වේදනා අනිත්‍ය බැවින් මම නොවේ මගේ නොවේ යයි මෙනෙහි කලේය. එවිට වේදනාවන් සියල්ල අඩුවිය. ශරීරය එක දශමයක්වත් නොසෙල්වා ගලක් මෙන් තබා ගතිමි. මාගේ ශරීරය දැන් ගලක් මෙන් දැනේ. ශරීරය දැඩි වී ගියේය. දැන් මාහට මේ මොහොතේ ශරීරයේ කිසිම වේදනාවක් නොදැනුනි. ශරීරයේ සෙලුණ හොත් වේදනාව දැනි. මේ මොහොතේ නැවතත් මා මූල කර්මස්ථානයට සිත යොදවා බැලුවෙමි. ආශ්වාස ප්‍රශ්වාසයේ නොදැනී ගොස්ය. ශරීරය දැඩිය. සිතට කිසිම අරමුණක් නැත. ඔබ වහන්සේ කියූ ලෙස කිසිම අරමුණක් නොසිතා වේදනාව ආවිට වේදනාව අනිත්‍ය බව සිහි කර සිටියෙමි. මෙලෙස දැන් මට විනාඩි 40ක් පැයක් අතර කාලයක් මෙලෙස සිටිය හැකිය. භාවනාවෙන් මා නැගිටගත් විට දාඩියට මුළු ශරීරයම තෙමී ගොස්ය. පාද වලින්ද දහඩිය වැක්කිරී තිබුණි. මෙය මේ අයුරින්ම අද දිනයේ තුන් වතාවක් එක දිගටම සිදුවිය. මෙය භාවනාවේ දියුණුවක්ද නැතිනම් සාමාන්‍ය තත්ත්වයක්ද මාහට කරුණාවෙන් පහදා දෙන ලෙස ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඉතින් භාවනා ජීවුණක් වුණා සාමාන්‍ය කරුණක් වුණත් Tamanට දිකට සතිය පවත්වන්න පුළුවන් නම් ඒක එන හොයන්න යන්න එපා. ඒ කොයි දෙක තියෙද්දිත් මට සතිය තියෙනවාද කියලා. රචනයේ මුල කනපින්දමක ස්වරූපෙ එල්ලලා තියෙන ගිය පාර තිබුණු දේවල් මේවා ලැබුණ නැහැ කියලා. ඒ නිසා භාවනාවකින් කිසිම එහෙම දියුණු කරගෙන යන්න නැත්නම් දියුණු හිතක් බලාපොරොත්තු වෙන බාහන මොනවාක්වත් බලාපොරොත්තු වෙන්න එපා. වෙන්නේ මේකයි කියලා කියන්න දන්නවනම් එච්චර තමයි කමටහන් වார்த்தාව කියන්නේ. ඇයි එහෙම වෙන්නේ? ඊයේ වෙච්ච දේ අද උනේ නැත්තේ ඇයි කියලා කියන්නේ මොකද්ද නිත්‍ය සංඥාවක් ඉදන කරන කතාවක්. දා එනදී ඔය අනික් රචනේ හරිය හොඳයි. ඔන්න ඔය කාරණා දෙක තමයි තියෙන්නේ. ඇයි මේ දාඩිය දාන්නේ? දාඩි දාන්නේ භාවනා ගුණයකටද සාමාන්‍ය. සාමාන්‍ය වෙච්චාමකෝ භාවනා වෙච්චාමකෝ Tamanට හතිය පාත්තක් නැන්න පුළුවන් නම් මේ හත දෙපැත්තේ පාර දෙපැත්තේ තියෙන දේවල් වලට ගණන් ගන්න දෙයක් නැහැ. ගණන් ගන්න කරදර කරනවා විතර. දරා ගන්න බැන්නම් විතර. එහෙම නැත්තම් ඒ ගැන තකන්න නැතුව දිගට යන්නේක තමයි සතියේ කරන අනුග්‍රහය. ඒ ටික අරුණාම ওই යන ක්‍රමේ බොහෝම හොඳයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව මූල කර්මස්ථානයේ ආනාපාන සතිය පර්යංකයේ හිඳගෙන කය දෙස සිහියෙන් බලා හිඳිමි. බොහෝ සිතුවිලි එන බැවින් මුලදී සතිය පිහිටුවීමට අපහසු වුනි. නමුත් හිටි හැටියේම ආනාපානය දෙසට සිත යොමු වේ. නැවත ඉවත් වේ. ඉන්පසු ක්‍රමයෙන් සිත සංසුන් වී කමඨහන කෙරෙහි සිත බැඳී පවතී. නිදිබර බව මුලදීම හඳුනාගත හැකි උනි. මුලින් නොපැහැදිලි ලෙස අරමුණු බොඳ වේ. කය අප්‍රාණික වේ. මේ නිදිමත යයි හැඟුණු විගසින් එම తত্ত্বය දුරු වේ. සතිමත් බව ප්‍රකට වේ. එන අරමුණු පවා පැහැදිලිව නිරීක්ෂණය කිරීමට හැකි උනි. සිරුර ඉදිරියට නැවේ. නමුත් ආශ්වාසය තුල සිත පිහිටා ඇත. හිටි හැටියේම නොසිතාම කය ඍජු වේ. ඒ තුලින් කය කෙලින් වෙන බවට සිහිය ඇත. සතිය ගිලිහුණත් එසැනින් ආනාපානය වෙත සිත ඇදී එයි. සක්මන් භාවනාව මම දැන් මෙතන ලෙස කය දෙස මොහොතක් බලා හිඳිමි. කිහිප වාරයක් නිදහස් මනසින් චේතනා විරහිතව ඇවිදිමි. පොළවේ රළු බව, සියුම් බව, උණුසුම සිසිලස දැනි. අවුවේ රශ්මිය සිසිල් සුළඟ හැපෙන බව දැනි. දැන් සිත නිරන්තරයෙන් ධාතුවල ස්වභාවය නිරීක්ෂණය කරයි. ඒ දණ්ඩකින් ගමන් කරන පුද්ගලයෙකු දෙපසට සමබරතාවය දෙමින් නොඇටි යන්නාක් මෙන් ඒ ඒ ධාතු වල ස්වභාවය බලමින් එහි තැත් නොගැසෙමින් එන එන ලක්ෂණයන් දේශ බලා සිටීමට හැකි වුනි. ශරීරය පිළිබඳව හෝ බාහිර පරිසරය පිළිබඳව සංඥාව ඉවත් වුණා මෙන් දැනුනි. අත්වල අප්‍රාණික ගතියක් දැනුනි. වේදනාවන් කිසිවක් නොදැනුනි. රෝකඩයක් ලෙසින් කය පරිසරය වෙත සමවන්න රූකඩයක් ලෙසින් කය පරිහරණය වෙන බව පෙනුනි. සක්මණින් මිදුණු පසුවද මෙම తත්වය බොහෝ කාලයක් තිබුණි. අරමුණු වන කුමන හෝ తත්වය සක්මන දැන් බොහෝ දුරට සතිමත් විය හැකිය. දෛනික කටයුතු බොහෝ දුරට සතිමත්ව කටයුතු කිරීමට හැකිවේ. ඇවිදිනකොට ඉඳගෙන සිටින විට හෝ බොහෝ අවස්ථාවලදී නාසය මුල හුස්ම වදින සැටි නිතර දැනි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව සහනය සැලසේවා. වාර්තා වෙලා තියෙන හොඳයි. අර නිින්ද පිළිබඳව අවබෝධ කරලා නිදිමත එනකොට මේක නිදිමතයි නිදිමතයි කියලා මෙනෙහි කරනකොට ඒක දුර වෙන බව දැකීම භාවනා ජීවිතය හරිය අවශ්‍යයි. එහෙම නැත්නම් අපි හුඟක් වෙලාවට නිදිමත කියලා ඔක ලේසියට පැත්තකට දැම්මට පස්සේ ඇත්තටම නිින්ද යනවා. එනිසා නිදිමත අවදි කිරුවට පස්සේ තමයි භාවනායේ සියුම් ප්‍රදේශයට හිත ඇරෙන්නේ. එහෙම නැත්නම් අපි සියුම් පැත්තට යන්නේ නැතුව ගොරෝසු පැත්තම ඉන්න නිසා මේ ලැබපු ලාභේ බාධා කරගන්න නැතුව දිගටම ওই ගැම්ම ගෙනියන්න කියලා තමයි උපදෙස් දෙන්න තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව විනාඩි 7ක පමණ සක්මන් භාවනාවකින් පසු පර්යංකයට වාඩි උනිමි. මාගේ මූල කර්මස්ථානය උදරයේ පිම්බීම හැකිලීමයි. වාඩි වී සිටින ඉරියව්ව දෙස බලා හිඳිමින් මූල කර්මස්ථානයට සිත යොමු කළෙමි. නිදිමත බහා සමාවන්න හදවත මහා බරකින් පිරී ඇත්තාක් මෙන් දැනේ. එම බර සැහැල්ලු කර ගැනීමට දීර්ඝ ආස්වාස ප්‍රස්වාසයක් ගත්ෙමි. මූල කර්මස්ථානය දැනේ. එය විටක තුනී වී ගියත් තවත් වේලාවකදී එය වැඩි වී දැනේ. අත්පාවල දැනීමක් නැත. ඉරියව්වද එසේම පවතී. බාහිර ශබ්ද ඇසේ. නමුත් මූල කර්මස්ථානයට බාධාාවක් නැත. බාහිර අරමුණු ගලා නොයි. සිත නිදහස්ය. විවේක වී ඉහළටම ගොස් අරමුණ දෙස බලා සිටි. මෙසේ පැයකට වැඩි කාලයක් එසේ සිටිය හැකිය. දෛනික කටයුතු සමහර දෛනික කටයුතු සතියෙන් කිරීමට හැකි වූ අතර සමහර කටයුතු අසතියෙන් සිදුවිය. සමහර කටයුතු කර නිම වූ පසු මම සිටියේ අසතියෙන් යයි සිහි වුනි. තවදුරටත් සතියෙන් දෛනික කටයුතු කිරීමට උනන්දු වෙමි. සක්මන් භාවනාව වම හා දකුණු පාදය ලනුපැදුරේ පතිත වන ආකාරය නිරීක්ෂණය කළෙමි. වම් පාදයේ ඔසවන විට වම යනුවෙන්ද දකුණු පාදයේ ඔසවන විට දකුණ යනුවෙන්ද නිරීක්ෂණය කළෙමි. මෙසේ වම දකුණ යනුවෙන් විනාඩි 4ක් පමණ නිරීක්ෂණය කරන විට පාදය ඔසවන අවස්ථාවේ සැහැල්ලු ගතියක්ද පාදයේ ලනුපැදුරට පතිත වන අවස්ථාවේ රළු තද ගතියක්ද දැනුනි. මේ අතර ශාරීරික වේදනාද දැනෙන්නට විය. වම් පාදයේ පතුලේ වේදනාව මුළු සක්මන් කාලයේ පුරාවටම පැවතුණි. දකුණු පාදයෙන් නැගී ආ වේදනාව දන හිස දක්වාද එතෙන් සිට කොන්ද දක්වාද පැතිරි කොන්දේ මැද නතර විය. මට වේදනා පවතිද්දී මට සක්මන පැවතීමට බාධාාවක් නොවිය. මෙසේ විනාඩි 30ක් පමණ සක්මනේ යෙදුණෙමි. මේ අත්දැකීම් අනුව ඔබ වහන්සේගෙන් උපදේශක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණ සම්පත්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. මේකදී අර ඉදිනදා කටයුතු වලදී මීට වැඩිය සතිය පවත්වන්න ගියොත් සක්මන්ට පරියංගකට වැඩිය ආනිසංස ගන්න පුළුවන්. ඒ නිසා අපිට හම්බ වෙන්නේ ඉතින් මේ වගේ වැඩමුළුවක දවස් 5ක් 6ක් එක දිගට කෙරුවට පස්සේ අන්තිම හම්බෙච්ච එකලසේදී එදිනදා වැඩ නැවතිල්ලේ සතියෙන් නිස්සද්දව කරන්න පුරුදු වෙන්න. එතකොට ඒකෙන් චක්මණට පරියන්කටත් උදව් ලැබෙනවා. සක්කන පරියන්කෙන් එදිනදා වැඩවලටත් උදව් ලැබෙනවා. එතකොට තමයි ති යෝගාවචරය කියන තරම් වටින්නේ. ඒ නිසා වැඩි අවධානය මේ වගේ කෙනෙක් අර එදිනදා ජීවිතයේ සතිය පවතින පවතින අවස්ථාවල් ගැන විවේචනාත්මකව නෙවෙයි පොත්තබන අවස්ථාවේ නැත්නම් තොරතුරු දැනගන්න අවස්ථාවෙන් අවදීන් කටයුතු කරන්න කියලා තමයි කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම නිස්සරණ වනයේ භාවනා වැඩසටහන් කිහිපයකට සහභාගී වී ඇත්තෙමි. මූලික කමඨහන ලෙස ආනාපාන සතිය වඩමි. පර්යංක භාවනාව පර්යංකේ වාඩි වී මම දැන් මෙතන ලෙස කයට සිත පිහිටුවා ගනිමි. නිසොල්මනේ සිත මනාව නිරීක්ෂණය කරමි. සතිමත් වන විට සිතට විශාල ශක්ති ප්‍රබවයක් බලගැන්වෙන බව මට හැඟී යයි. එය හරියට රැහන් රහිත දුරකථන ජාලාවකින් අපහට ලැබෙන දුරකථන සංඥාවන් වැනිය. සංඥා ලැබීමට සකස් කළ කුළුණු අපට පෙනෙන්නට නැති උවද එහි ප්‍රතිඵලය වන දුරකථන සංඥාවන් අපට ලැබේ. විදුලි කොටන වේලාවක එහි ආලෝකය පටන්ගත් තැන අපට නොපෙනුනද ඉන් හටගන්නා ආලෝකය දැස් ඇත්තෙකුට පෙනේ. එසේ ඊටත් වඩා මහ බල මහ බල ගැන්වීමේ ශක්තියක් සිත තුළ සිත මත භාවනාවේදී ආරෝපණය වන බවත් එය කෙලෙස් හඳුනා ගැනීමට හා ඒවා කපා දැමීමට බෙහෙවින් උපකාරී වන බවත් මට වැටහේ. රළු හෝ ඝන රූපයක් රහිත වූත් සියුම් වූත් සිත මත ගැබ් වී ඇති මෙම ශක්තිය පුදුම උපදවයි. ලොව ඇති බලවත්ම යන්ත්‍රය සිතයයි බුදුන් වහන්සේ වදාලා ඇතැයි මා අසා ඇත. සතිමත් බව පුරුදු කරන්න ගත් පසු එය මනාවට ප්‍රත්‍යක්ෂ වන අයුරු දැකගත හැකිය. පලක් බැඳ දෑස් වසා ඉඳගන්නා මට මේ සිතේ ඇති ශක්තිය කෙලෙස් හඳුනා ගැනීමට හා ඒවාට හසු නොවි ඒවා ගෙවම් කර දැමීමට ලබා දෙන ශක්තිය කොහෙන් ඉපදුණු එකක් දැයි පුදුම සිතේ. මෙම ශක්තිය අත්විඳින මට හෙටත් භාවනාවට වාඩි විය යුතුයයි සිතේ. හැම මොහොතකම සතිමත් බවින් ගෙවා දැමිය යුතුයයි සිතේ. සතිමත් බව අපට උගන්වන ඔබ වහන්සේට පතනා බෝධියකින් නිවන් සුව අත්වේවා. හොඳයි. ඒකට නෑ අහන්න දෙයක්වත් නෑ කියන්න දෙයක්වත් නෑ. මේ උනන්දු ආපේලාවේදී වහවහ තමන්ගේ කටයුතු ටික කරගන්න නැත්නම් සතිය පිහිටුවා ගැනීම සඳහා යොසුල් වෙන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම නිස්සරණ වනයේ භාවනා වැඩසටහන් කිහිපයකට සහභාගී වූ අයෙක් වෙමි. ඊයේ දිනයේදී ලද කමඨහන් උපදෙස් අනුව භාවනාව කළ සැටි මෙසේ විස්තර කරමි. පර්යංක භාවනාව මාගේ මූල කර්මස්ථානය නාසයේ මැද කොටසයි. මා මුලින්ම පහසුවෙන් ඉඳගෙන ඉරියව්ව දෙස බලා සිටිමි. ක්‍රමයෙන් හුස්ම රැල්ල මූල කර්මස්ථානයේ ප්‍රකට වෙයි. පසුව එදෙස මද වේලාවක් බලා සිටින විට කය සැහැල්ලු වෙයි. ඊයේ ඔබ වහන්සේගෙන් ලද උපදේශ ඌයේ මෙම සැහැල්ලු බව හිතාමතා අත නොහැර චක්‍රයක් ආකාරයට නැවත නැවත එනතෙක් බලා සිටින ලෙසයි. මම ඒ ආකාරයටම කය සැහැල්ලු බව ලද පසු අවට දිස්වන හිස් අවකාශයේ දෙස බලා සිටියෙමි. විවිධ අරමුණු ඇති වී නැති වී ගියේය. සිතේ ඉබේ පහළවන දේවල් මෙන්ම අතීත වර්තමාන සිදුවීම් පෙනී නොපෙනී ගියේය. මූල කර්මස්ථානයේ දැනීමට මෙයින් බාධාවක් නොඋනි. මද වේලාවකින් සැහැල්ලු වූ කයේ ගොරෝසු ගතිය ක්‍රමක්‍රමයෙන් දැනෙන්නට විය. එය සම්පූර්ණ ගොරෝසු බර ගතිය දැනීමට පෙර නැවත සැහැල්ලු බවට හැරෙන්නට විය. එක පර්යංකයකදී මෙය 3-4 වතාවක් අත්දකිමි. සමහර අවස්ථාවලදී වරහන් ඇතුලේ කය සැහැල්ලු වී ඇති විට දැඩි ආලෝකයක් දකිමි. මෙය කොයිතරම් ප්‍රබලද කියතහොත් මට අත් දෙකෙන් දෑස් වසා ගැනීමට පවා දැඩි පෙළඹවීමක් ඇති කරවන සුළුය. නමුත් මම එසේ නොකරමි. එය ක්‍රමයෙන් අඩු වී යයි. සක්මන් භාවනාව පෙරදී වම දකුණ ඔසවනවා තබනවා යනුවෙන් සක්මන් කළද දැන් পায় ගැටෙන තැන සතිය පිහිටුවමින් සක්මන් කරමි. සක්මනේ කෙලවරට යන විට සුවදායක නිදිමත ගතියක් දැනේ. නැවතී සතියෙන් හැරෙන විට එම ගතිය නැතිවේ. මෙසේ පැයක් පමණ සක්මන් කළ හැකිය. පෙරට වඩා බාහිර අරමුණු පැමිණෙන ගතිය අඩුය. ইহත කරුණු සලකා බලා වැඩිදුර උපදෙස් ලබා දෙන සේක්වා. මහත් වූ කරුණාවෙන් අපට මඟ පෙන්වන ගුරු දේවයාණන් හට නිදුක් නිරෝගී චිරජීවනය පතමි. ඒ කම්ටන් සුද්ධක වෙන්නයිද කීප විදියට tempat තුනම ආය අවසන් යන්න එපා. විසිච්චාම තැම්පත් කරන දඟලන්න තැන්න එපා. ඒව ස්වභාවයෙන් මේ චක්‍ර කැරකෙන දිහා බලනකොට භාවනා කරන්නෙක් නැහැ. ඒ ඒක ස්වභාවයෙන් සිද්ධ වෙන හැටි බලන්න පුළුවන්. එතකොට විස්තර ඕන තරම් අල්ලන්න පුළුවන්. අර මේක පිටිපස්සේ අඹාගෙන ගිහිල්ලා අර කරන්න මේක කරන්න කියොත් තමයි අවුල් වෙන්නේ. ඒ නිසා ඒක එන්නේ හැබැයි ඔය නිස්සද්ද වෙන පාඩම ඉගෙන ගන්න අවුල් කරලා තමයි. ඒ තරහ වෙන්න එපා ඒක හැටි. නමුත් කවදා හරි ඒක තේරුම් අරගෙන වෙන දෙයකට වෙන්න අරින්න tempatකම අවුස්සන්නත් එපා, ඒ විසිල්ල tempat කරන්න යන්නත් එපා. Taman සතියෙන් ඉන්නකොට වෙන්න තියෙන පද වෙනවා. ඒකෝට තේිනවා හොඳටම. ඒකේ සැකයක් විචිකිච්ඡාවක් නැතුව එන්නේ ඔය tempatකම ආවට පස්සේ තමයි. ඒ තෙන් දෙනකන් ටිකක් ඔය වගේ වලගොඩෙලි සහිත පාරක යනවා වගේ තමයි පේන්නේ. ඉතින් මේක ආවට පස්සේ මතක තියාගන්න ඕනේ ඇති කරගත්ත ඒ සමතුලිත භාවය. එහෙම නැත්නම් ඒ උපස්සද්ධිය කියන එක නඩත්තු කරන එක හරීම සියුම් වැඩක්. අවුල් කරගන්න අරකයි. කාගේ කරදරයක් ආවත් මොනවා වුණත් ඔළුවට දාගන්න එපා. එහෙම කරන්න බෑ. ඒ නිසා ඕන කෙනෙක් කරදර වෙච්චාවයි තමන් හිත අනුග්‍රහය සමත අනුග්‍රහිතේ දීගෙනම ඉන්න ඕනේ. එතකොට තමයි මේ ඇති වෙච්ච එකලස දිගට ගෙනියන්න පුළුවන්. එන්න නැත්නම් හිත කරදර ගන්න ගත්තොත් මිනිසුත් ඇවිල්ලා කීක જાති ඔළුවට දානවා. ඉවරක් කරන්න බෑ. ඒ නිසා මේ දී ඇති ලැබිලා තියෙන දේට ගැළපෙන විදිහට හිතගත නඩත්තු කරන්න සාමාන්‍ය බුද්ධි පාවිච්චි කරන්න අවසන් ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම භාවනා වැඩසටහනට ආදුනිකයෙක් වෙමි මීට පෙර භාවනා කිරීම සතිමත්ව සිටීම යනු කුමක්දයි නොදනිමි මෙම වැඩසටහනින් ලද සතිමත්ව සිටීම පිළිබඳව සතුටු වෙමි මා ලද අත්දැකීම වාර්තාවක් ලෙස ලියමි. මා අද උදේවරුේ සක්මන් භාවනාව සතියෙන් යුතුව ගත කළෙමි. මැස්සෙක් පැමිණ මාගේ හිස වටා කිහිප වරක් යනු දුටු වෙමි. විටක මාගේ හිසෙහිද වසා සිටිනු දැනුනි. එය බාධාවක් නොකොට මාලද වාසනාවක් ලෙස සිතුනි. එයින් මට ලොකු ශක්තියක් ලැබුණි. මීට පෙර මම ගසකින් වැටි මාගේ වම් කකුල ආබාධයකට ලක්විය. මම දවස් 5 මෙම දවස් 5 එම කකුල වේදනා දුනි. නමුත් අද අනෙක් කකුල යටිපතුල වේදනාවක් ඇතිවිය. එයද නොතකා සතිමත්ව සිහියෙන් යුතුව සක්මන් කර පර්යංක භාවනාවට හිඳ ගතිමි. සක්මන් භාවනාවෙන් ලද උද්‍යෝගයෙන් යුතුව බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නෙහි සිහි කොට පර්යංක භාවනාවට එළඹුනි. ඊළඟට උදරයේ පිම්බීම හැකිලිම දෙසට සිත යොමු කළෙමි. ඒ සමගම මාගේ නළල ගැහෙන්නට පටන් ගත්තේය. එම වේවුලීම මුළු මුහුණටම දැනෙන්නට විය. මුහුණ දහඩියෙන් තෙත්වන්නාක් මෙන් මට දැනුනි. ඊළඟට මාගේ හිසින් විශාල උෂ්ණත්වයක් පිටවෙන්නාක් මෙන් දැනුනි. ස්වාමින් වහන්සේගේ ධර්මදේශනා අනුව මම බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය සිහි කර ගතිමි. මෙම සියල්ල සිදු වුණත් උදරයේ පිම්බීම හැකිලිම දැනේ. ටික වේලාවකින් පර්යංකයෙන් නැගිටුනි. නැවත පාදයේ යටිපතුල වෙතට අවධානය යොමු කර සක්මන ඇරඹීය. නැවත සතිමත් සිතින් පර්යංකයේ හිඳ ගතිමි. නැවත ශරීරයේ උණුසුම වැඩි වී දහඩිය දමන්නට පටන් ගත්තේය. ඒ සමගම නහය හා නළල මැද යමක් තිබෙන බවක් දැනුනි. එය මුලින් ඇති වී නැවත නැති වී යන සයක් දැනුනි. තව ටිකක් වේලාවක් එය හොඳින් දැනුනි. හෘද වස්තුව මෙන් එය අඩු වැඩි වෙන සයක් දැනුනි. එය නිවැරදිව විස්තර කිරීමට නොදනි. ඊට ටික වේලාවකට පසු පර්යංකයෙන් නැගිට වුනි. එදිනෙදා කටයුතු සතියෙන් යුතුව කිරීමට උත්සාහ ගන්නෙමු. අපට නිවැරදි මාර්ගය කියා දෙන ගෞරවනීය ගුරු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය පතන්නෙමි. ත්වන් සරණයි. ජන මහසි භාවනා ක්‍රමයේ කියනවා කොයි වෙලාවකරි බරපතල තුවාලයක් වෙලා අතපය කැඩිලා ඒක යටපත් වෙච්ච කෙනාට උනත් භාවනා කරනකොට අතපය කැඩිච්ච වෙලාව වගේ වේදනාව එනවා. තුවාලේ සනීප වෙන වෙලාව වගේ වේදනාව එනවා. ඒ කියන්නේ අර අර කැඩිලා හරිගේ ඇටේ හරියට හයි වෙලා තිබුණ නැත්නම් භාවනා දෙක ආය ගලවලා උණු කරලා ආය හයි කරනවා. එතකොට අර කැඩිච්ච වෙලාවට වගේ වේදනාවක් එනවා. සාමාන්‍ය කෙනා හිතනවා මේක මේ භාවනාවට හරි ආදුවක් කියලා භාවනාවට හරි ආදුවක් නෙවෙයි. ඇටයක් හදිච්චා සාමාන්‍ය පුරුදු විදියට හැදෙන්නේ නැහැ. භාවනාවේදී වේදනාවට ඉඩ දීපු ගමන් ඒක ආය නැවත තකස් වීමක් වෙනවා. තුවාලයක් සනීපුණාට ඔක්කොම මාංශපටක ලස්සනට හැදෙන්නේ නැහැ. භාවනාවේදී ආය භාවන ඒක ආවයි කියලා කියන්නේ අර අඩුපාඩු ටික ආය හොඳට මැදලා හදලා ගන්නවා වගේ පදම් වෙන්න ගන්නවා. ඉතින් ඒක දක්ෂ යෝගාවචරය භාවනා දින දුක පිළීමක් කියලා බාර ගන්නවා. අදක්ෂ යෝගාවචරය භාවනා එනකොට වේදනාව එනකොට නලියනවා. චෝදනා කරනවා. හුඟක් වෙලාට ඒක තේරුම් ගන්නේ භාවනාවේ ටිකක් දුර ගියේ කරන්න තමයි. භාවනාදී පැමිණ හැම වේදනාවක්ම සිත දෙව්දුවකට වැඩියා, ගායවැඩේ වැඩේ හරි ගියා, දුක්ඛ සත්‍ය අවබෝධ වුණා කියලා ගන්නට යන්න පුළුවන් නම් එතකොට යෝගාචර පේනවා යෝගාචරයට පේනවා ওই වේදනාව මගහරින් වේදනාවට බය නිසා තමයි අපි මේ මේ වේදකම් කර කර දොස්තරලා හොය හොයයි නිකටල්ලේ දිහා නටන්නේ. ඒ වේදනාව දිහා හොඳට බලන්න හිටියොත් ඒක ඔක්කොටම කරන්න පුළුවන් නිසා කියන නෙවෙයි බලන්න පුළුවන් නම් වේදනාව කියන්නේ ප්‍රතිකර්මයක්. මේ වේදනාවට බේත් දාලා සනියු කරනවා කියලා කියන්නේ ප්‍රතිකර්ම ඇඟේ ප්‍රතිකර්ම නැතර කළා දානවා කියන්නේ. වේදනාව නාසක ගහපු ගමන් ඇඟ ක්‍රියාව නැතර වෙනවා. ඒ නිසා වේදනාව කියන්නේ එතන එතන ප්‍රතමාදාර වැඩ පිළිවෙලක් කරනවා. සතියෙන් බලා හිටියොත් මේ සම්පූර්ණ දෙක පියාගත්තා වගේ මේ ලස්සනට වැඩේ සිද්ධ කරලා දෙනවා. ඒක නිසා ඉවසන්නා නිවන් දකි කියලා බුරුම් භාෂාවෙන් කියනවා. ඉතින් ඒක තමයි ඒ ඒ ලියලා තියෙන එක වාක්‍යයක් පිළිබඳව මම අදහස් ප්‍රකාශ කරන්නේ. ඉතින් ඉදිරිපත් කරපු අනිකුත් වාර්තාත් එක්ක බලනකොට මේ ඔක්කොමලා හොඳට භාවනා කරනවා මට හරි කම්මැලි. අවුරුද්දට වැරද්දක් කරලා තද වෙනවනම් බනින්න තියෙනවනම් මා හරි ආසයි. වාර්තා හොඳට ලියලා තියෙනකොට මට නිකන් ඉඳගෙන ඉන්නත් කම්මැලි. මං ආවයි කියලා වැඩකුත් නැහැ. ඒ නිසා කවුරු කවුරු වරද්දන කට්ටියත් මොනවද ඔය ලියලා ලියලා දාන්න මට පරණ වචන මතක් වෙනවා එතකොට. එතකොට කොහොම හොඳයි කියනකොට මොකද්ද සෞතුවක් මට දැන්. වෙන කාටද කියන්න තියෙන අපිට තියෙනවා තව විනාඩි 20ක් විතර කාලය ඉතුරු වෙලා කාටද කේන්ති ගස්සන්න කාටුවල් ඉන්නවද? නැත්නම් මටත් නිින්ද යනවා. ස්වාමීන් වහන්සේ පර්යංකේ භාවනාවට ඉඳගත්තාම පර්යංකෙට තියෙන පැය උනාට ඊට වඩා වැඩි වේලාවක් ඉන්න හිතෙනවා ඒ නිසා ඉන්නවා සමහර වෙලාවට විනාඩි පැයයි විනාඩි 45ක් විතර ඊට පස්සේ සක්මනට තියෙන විනාඩි 20ක් විතර මෙහෙන් දීපු පොතක මම දැක්කා භාවනා දෙකක් අතර යම් කාලපරතරයක් තියෙන්න ඕනේ කියලා ඒ කාලපරතරය කොයි වගේ වෙන්න ඕනේද කියලා එකට එකක් එකට එකක් තියෙනවා පරියංග වෙලා පැය නම් සක්මන් වෙලා පැයක් තියෙනවා ඒ තමයි ආධුනිකයන් අපි දෙන මේ සාමාන්‍ය කාර්යතරණ පැයක් පරියන්ක පැයසක් වන පැයක් පරියන්ක පැයසක් වන. ඒකට පරියන්ක වැඩ කරනවා නම් කියලා දෙන එක සැරේ පැයක් තුන එක පැයකමකට දාන්න එපා විනාඩි 5 10 ටික ටික ටික ටික ටික වැඩි කරන්න යන්න කියලා. මම කියන්නේ එක පරියන්කයක් ටිකක් දිගට වඩනවා කියන එක දෝෂයක් කියන එක නෙවෙයි. වැඩි කරනවා නම් නිතිපතා දවසට ටික ටික ටික ටික වැඩි කරන වැඩි කරන යන්න ඕනේ. එහෙමයි සර්. සයනස මේ සතියේ සිත සතියේ තබාගෙන ධර්ම දේශනාවකට සවන් දෙන්න පුළුවන්ද? ධර්ම දේශනාවන් දෙන්න පුළුවන්ද? පුළුවන් ඇති නැත්තම් කියන්නේ නැහැ නේ බුදුහාමුදුරුවෝ. ප්‍රශ්නේ තියෙන්නේ ධර්ම දේශනා කරන්න පුළුවන්ද කියලා. නෑ වෙන කෙනෙක් කියන වෙන නෑ මං කියන කරනවන ะ අතියුත් ධර්ම දේශනා කරන්න ගියාම පස්සේ කවදාවත් කරන්නේ අතිපවත්තන කිව්වොත් ධර්මදේශනා බලලා තිනවා ධර්මදේශනා පවත්තන කිව්වොත් කැලේ යනවා. ඉතින් ඒක ඇහුවට පස්සේ බුරුම්බර්ණි සාංශ කියනවා මේ අවුන් කන් දෙනකොට සතිය පවත්තනකොට අපි කනේ කම්බරේ හිත පවත්තනවා. හිත පවත්තනෙත් කම්බරේ, සද්ද ඇහෙනෙත් කම්බරේ. කතා කරනකොට සතිය පවත්තන්න ඕන නම් උගුරේ මෙතනින් එන සද්ද පිළිබඳව, කම්පණය පිළිබඳව හිත පවත්තන්න කියලා. ඉතින් ඒක කරන්න බෑ ඒක පුරුද්දක් එක තමයි එන්නේ. ආධුනිකයට කරන්න බෑ. ආධුනික දෙක ඒවා ගැඹුරු වැඩි. බරපතල වැඩි. ඒ නිසා සීළු වැඩ නැත කරලා කතා කරන එකත් නැත කරලා අහුන් කන් දෙමන් නැත කරලා සතිය වඩන්න. අපාර විතක සතිය වඩාගෙන ඉනෝට අහුන් කන් දීම සිද්ධ වෙනවා. ඒ වගේ වැදගත් දේවල් නෙවෙයි කියවෙන්නේ. එතකොට ඒක ගණන් ගන්න සතිය පවත්තන. තව සමහරලාට හොඳ දේශනකට අහුන් කන් දීගෙන හොඳට දේශනාවේ තියෙන කරුණු හිතවැදිකට ඉන්නකොටත් හිත එකලස් වෙලා සතිය පිහිටනවා. ඒතකොට දේශනා කරන වැදගත් සතිය දෙවෙනියට හිටිනවා. ඒ විදිහට අවස්ථාවේ හැටියට තමයි ඒ සතිය සහ තවකුත් අනිකුත් වැඩක් ආපු ගමන් අපි මේ දෙක තමතුලනය කරන්නේ අවස්ථාවේ හැටියට මිසක් ඔක්කොටම හරියන හැම කෙනාටම ගැලපෙන පොදු න්‍යායක් හෝ ප්‍රමේයක් කියන්න බෑ. එහෙමයි. තිරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මම මේ මේට ආවේ අලුතෙන් මේ අලුත් පළවෙනි වතාවට තමයි මේ දේශනාව මේ භාවනාවට සටහන සම්බන්ධ වුණේ සම්බන්ධ වෙන්නේ ඉස්සර වෙලා මට ස්වාමීන් වහන්සේ කෙනෙක් කරා ඔබ වහන්සේගේ දේශනාව වගේක් හම්බ වුණා ඒ දේශනාවට මම සවන් දීලා ඒවා හත්ති මට තේරුණා මේ එක ස්ථානයකදී ස්වාමීන් වහන්සේ කිව්වා මේ බුදුන් වහන්සේ දේශනා කර ඒ අතීතය වර්තමානය අනාගතය කියන කොටසෙන් මේ වර්තමානය කියන්නේ නැත්තම් එළඹ සීයේ කොහොමද සිත පවත්වා ගන්නේ දිනදා කටයුතු එකෙදි කොහොමද කරන්න කියලා පොඩි කොටසක් මගේ ඒ කොටස මට හොඳට හිතට වැදුනා. ඒ අනුව මම gederin නැද්දිත් ඒ කියන්නේ මගේ රැකියාව තියෙන්නේ විදුලි කාර්මික වැඩ. ඒ වැඩි ගෙදර ඉඳලා මේ පරිපත සැකසීම කරන්නේ. ඒ පරිපත හදද්දී මේ ඉතින් ඉස්සෙල්ලා ඒක කරා නමුත් දැන් පරිපතයක් හදද්දී ඒකටම හිත හොඳටම යොදන්න ඕන මොකද හේතුව ඒ කෑලි වල ධන රින තියෙනවා. දාන්න පැත්තක් තියෙනවා. ඒක බැරිලා හරි පොඩ්ඩක් හරි වැරදුනොත් ලොකු වියදම කරන්න වෙනවා මොන හරි හානියක් සිද්ධ වෙනවා. ඒකට මොන හරි සප්ලයි එකක් දුන්නා පස්සේ. ඉතින් අර ඒකෙම අවධානයේ හිඳීම මම සාමාන්‍යයෙන් උදේ 8ට ඉඳන් පටන් ගත්තොත් හවස 4 ඉඳන් යනකම් මේ පරිපත හැකසීම කරනවා. කියන්නේ AC DC දෙකම පරිපත වැඩ ගන්න ඒ වේදි කරද්දි විදුලිය සමායට යොදාගෙනම හදන්න වෙන වෙලාවලුත් තියෙනවා. එතකොට අවධානය ඒකෙම තියාගන්න එය කුසලයක් බවට පත් වෙනවද කියලා දේශනාවෙන් පස්සේ තමයි මම ඒක අරමුණු කරගත්තේ. ඉතින් ඉස්සෙල්ලත් එහෙම තිබ්බා. ඉතින් ඔය අතරතුරේ gedara නොනත් ඒකක් හදලා ගෙනත් දුන්නා. මේ ඒත් ඒක ඇලලතුරු වගේ නිවෙනකන්ම මේ මතකයක් නැහැ. ආපහු ඒක ගන්න. සාමාන්‍ය ගෙදර වැඩක් නොකර ඉන්න දවස් වලට 10ට තේ බොන්න ඕන. දවල්ට ඒ දෙකක් දෙකක් අතර කෑම අනිවාර්යෙන් ගන්න ඕන. දැන් මේ වැඩ ගන්න දවස් වලට හවස 3 4 විතර එනකන් එක දිගට මේ ආහාරවල අවශ්‍යතාවයක් දැනෙන්නේ නැහැ. ඒකට මේ ඒක එහෙම තිබුණා. ඒ අතරතුරේ තමයි මෙහෙට දැන් මේ භාවනා රසලන සම්බන්ධ වුණේ. මෙහෙදී පරයන්ක භාවනාවට අසුන් ගත්තම මේ මට අර ක්‍රියාව gederedi කරපු ක්‍රියාව වගේ මේ පහසුවක් නම් දැනෙන්නේ බොහොම සංකීර්ණ බවක් තමයි තියෙන්නේ මේ පරියන්කේ වාඩි වුණාට පස්සේ මේ හිතන්නත් බෑ මේ පුදුමාකාර විදියට අරමුණු විවිධාකාර අරමුණු වලට හිත නිතරම දුවනවා සතිය කියන්නේ නාසිකාග්‍රේ හුස්ම රැල්ල දිහා බලන්නේ හිටියට බලාගෙන ඉන්නවා මොහොතක් බලා ඉන්නවා මම නොදැනුවත්වම මෙයා කොහේ හරි මේ වෙන සමහර ඒවා කිසිම ප්‍රයෝජනයක් නැහැ මේ අතීතයේ ඉස්සර සිදුවෙච්ච දෙයක් වෙනවා සමහර වෙලාවට සින්දුවක් යන බොහොම ලස්සනට අවුරුදු 4කින් 5කින් විතර ආපුනේ සින්දුවක් යනවා මේ ඊට අමතරව කතාවක් තියෙනවා විවිධාකාර කතාවක් තියෙනවා ඊට පස්සේ මම දැන් මේ හඳුනාගත් ආයෙ මට මොහොතකට එනවා ඒ එන මොහොතට මම හඳුනා ගන්නවා මේ උගුරේ මෙන්න මේ හරියට මෙන්න මේ ටිකක් තදවීමක් තියෙනවා මේ හුලං බෝලයක් වගේ දිවත් එක්ක ඉස්සිලා පොඩි තදවීමක් දැනෙනවා. ඊට පස්සේ ඕක ක්‍රමයෙන් මේ පහලට බහිනවා වගේ මම හඳුනාගත්තා. ඊසේ ආය ක්‍රමයෙන් ආය උඩට ඇවිදිලා මේ නලල දිහාට තද වෙලා තියෙනවා. ඉතින් ඔය අතරතුරේ ආයිත් යනවා අර වගේම අරමුණු කරා යනවා. ඒ ගිහිල්ලා එන සැනේට තමයි මම චුට්ටක් හරි ඔබ හඳුනාගන්නේ. ওই වෙනකොට කොන් දෙකක්ම අධිකව තියෙනවා. දෙපැත්තේ දනිස් දෙකේ විශාල විදිහට කැක්කුම තියෙනවා. උපරිම ඉන්න පුළුවන් විනාඩි 45ක් වගේ කාලයක් තමයි මේ ඊට පස්සේ ඒ ඉන්නැද්දිම මේ ශනිකව අවදි වෙනවා ශනිකවම අවදි වෙනවා අවදි අවදි වෙලා බලන නිකන් ඉස්සිලා වගේ නිකන් මාවු මොන හරි බරකින් වගේ මේ තද ගතියක් දැනෙනවා ඊට පස්සේ ආපහු එවෙලෙම කියන්නේ අර තද ගතිය තියෙන නිසාම ආපහුම දැන් මම අවදි වුණානේ කියලා දැන් ආය හිතලා ආපහු ඇස් පියලා මේ වුණාට පස්සේ නැවතත් තුපුරුදු පරිදි තිබුණේ තැනම ඉන්නවා වගේ එහෙම දැනෙනවා ඊළඟට සක්මන් භාවනාවේදී මුලදී තවසෙම පළවෙනි දවසේ දෙකේ ඒ සක්මන කරද්දී බොහොම අවධානයෙන් සිත පිහිටවලා වම දකුණ නැත්තම් ඔසවනවා තබනවා ගෙනියනවා එහෙම තිය එහෙම කරද්දී මේ ක්‍රමයෙන් හරියටම කරගෙන යද්දී හැරෙන මොහොතේදී සිත මේ වෙනස් වෙනවා ඊට පස්සේ මං දැන් හඳුනාගත්තා මට දැන් මේ මැද යනකොට මං කල්පනා කරනවා දැන් මෙතෙන්දී ඉස්සරහදී මට සිත වෙනස් වෙනවා කියලා. ඒකට එහෙම හිතලා අවධානයෙන් කරද්දී ඊට පස්සේ ඒක හරි ගියා. දැන් සක්මනේ දෙපැත්තේ කෙරවලේදී අවධානයෙන් දැන් මේ වැඩේ වෙනවා. මැද හරියේදී මම දැන් ආපහු අරමුණ වලට මගේ හිත විවිධාකාර විදිහට වෙනස් වෙන්න පටන් ගත්තා. ඊටසේ මේක හරි පොඩි තරහකුත් එන්න පටන් ගත්තා මේ. කියන්නේ දැන් බෑ මේ මැද හරියේදී මේ හුඟක් වෙනස් වෙනවා. ඒකම් කරපදේ මේ ඉදලක් කරගෙන මේ සක්මන හොඳට අතුගාල් ඉතින් මම බැලුවා මොකද මට මේ වෙන්නේ කියලා කලින් සක්මන් කරපු අයගේ අඩි ලක්ෂණ දැක්කනොත් වෙනස් වෙනවා වලවල් හරි මොන හරි දැක්කන් ඒවත් වෙනස් වෙනවා කොළ රොඩු දිනනවා දැක්කන් එතකොට ඒකටත් හිත වෙනස් වෙනවා. නිකන් කල්පනා කරලා සක්මන හොඳට අතු ගෑවා. අතු ගාලා හිටන් මම තීරණයක් ගත්තා දැන් මට මැදදීනේ මේ වෙනස් වෙන්නේ. මේ මම සක්මනේ යන්න ඕන මේ හරි මැද්දෙන් කියලා. හරි මැද්දෙන්ම යන්න ඕන මං චුට්ටක්වත් දෙපැත්තට වෙනස් වෙන්නේ නැතුව මේ හරි මැද්දෙන් යන්න ඕන කියලා තීරණයක් අරගෙන එහෙමනම් එතකොට මං අවධානයෙන් යන්න ඕන කියලා හිතලා ඊට පස්සේ මම එහෙම කරා එක ගොඩක් දුරට සාර්ථක වුණා. දැන් ඒකත් ඇඟට හුරුනාට පස්සේ අර අරමුණු එන එක තවමත් පොඩ්ඩක් තියෙනවා. ඒ බව තමයි යන් තියෙන සාමාන්‍යසල දීර්ඝාස ප්‍රාර්ථනා කරනවා. මහජේසයිල ස්වාමීන් වහන්සේ කියනවා සංඝයා වහන්සේලා පැවිදිලා හැන්දෑවට වන්දනා කරනකොට අපි සූත්‍රක 14ක් එක එක දවසට එක එක සූත්‍ර කටපාඩම් කරනවා. නැත්තම් සූත්‍ර පිරික් කියනවා. ඉතින් ඒක දන්නේ නැති කාලේ ඉතින් අර කට්ටියත් එක්ක කියන්න ඕන නිසා පොත බලාගෙන බොහොම උනන්දුවෙන් කියනවා. එන් කවිලායේ කටපාඩම් වෙලා අනික් කටියත් එක කියන්න කියලා පොත බිම තිබ්බට පස්සේ නිින්ද යනවා. දැන් දන්නවනේ. ඉතින් ඒක නිසා ඒ විදිහට සූත්‍රේ කටපාඩම් කරලා නිින්ද යනවනම් ආයසරය පොත අරගෙන ඒ වචනවල මහ ප්‍රාණ අල්ප ප්‍රාණ තේරුම් ගන්න උත්සාහ කරන්න කියනවා. දැන් කටපාඩම්නේ. ඒකෙදී ද ද ආදි වශයෙන් මහ ප්‍රාණ අල්ප ප්‍රාණ තේරුම් ගන්න කියනවා. දැන් ඒක තේරුම් ගත්ත පස්සේ ආයෙ නිින්ද යනවා. ඊට පස්සේ කියනවා ඒකේ අර්ථ ගන්නදී කියනවා. ඉගෙන ගන්න එකේ අර්ථ ගන්න කියලා. අර්ථ අරගෙන ගියට පස්සේ අර්ථ තේරුම් ගත්තට පස්සේ ආයෙ නින්ද යනවා. ඒ තමයි අපේ හිතේ ඒ කියන්නේ හිත එන්නේ එන්නේ එන්නේ පළල් වෙන්න පටන් අරගන්නවා. ඉතින් ඒ නිසා සියුම් සියුම් කරුණු එන්නේ එන්නේ හදනකොට පොඩි පොඩි දේවල් වලදී අපිට එච්චර අවධානය කරන්න ඕනේ නැතිකොට නිින්ද යන ගතියක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක මේ නිකන් විහිළුවට කියනවා මේ ගල් ගල්ලඟුරු එන්ජින් දින කාලේ කෝච් එන්ජින් ඩ්‍රයිවර් කෙනෙක් හිටියා. ඉතින් ඌගේ ඇසිස්ටන්ට් එක්ක ඉඳලා ඉතින් ඇසිස්ටන්ට් දිගට වැඩ කරලු එන්ජින් ඩ්‍රයිවර් පෙන්ෂන් ගියා. පස්සේ දවසක් එන්ජින් ඩ්‍රයිවර් ඇසිස්ටන්ට් ගියාලු මේ කුරුණාංශයේ ගෙදර ගියාම ගෙදර හරි අවුලයිලු. ඊට පස්සේ ඉතින් ඒකත් දීලා ආරෙමි කරලා පස්සේ නෝන මහත්තයා කියනවලු මේ මනුස්සයා නිින්දයක් නැහැ කියලා දැන්. ආර ඇසිස්ටන්ට් ඔලිය අත ගහගත්තලු මීයා ඉන්නකම් කෙරුවේ බුදිය ගන්න එක මම විතරයි එන්ජින් එක වැඩ කෙරුවේ දිගටම බුදිනවා. මේ මොකද වෙලා තියෙන්නේ නිදාගත්තට පස්සේ ගෙදර පැඳගත්තට පස්සේ ගෙදර දිගටම බුදිය නැති කියලා හිතානි. අර ගෑණි කියනවනේ දැන් නිින්ද යන්නේ අයියා. අර මංසෙන් ඇවලු මොකද කියලා අනේ මන් දන්නේ දැන් නිය මේ ඇරියස් එක ඒ දවස්වල බුදියාගෙන දැන් නිින්ද යන්නේ නැහැ. ඉතින් ඩ්‍රයිවර් එන්ජින් ඩ්‍රයිවර් කරපු දේ මේ ඇසිස්ටන්ට් කරපු දේ ගිහිල්ලා එන්ජින් එක ස්ටාර්ට් එකේ තියෙනකොට තියෙන සද්ද ගෙනල්ලා දැම්මලු ඇඳ ගාව. සොක් ටොප් එකට නිින්ද යනවා. ඒ එන්ජින් එක වැඩනේ දැන්. ඇසිස්ටන්ට් වැඩ වූ බුදි. ඇසිස්ටන්ට් වැඩ නැත්නම් එන්ජින් එක ඇවිත් නැත්නම් ඌට පාළු. ඒ පොන්දස්තර කෙනෙක් කසාදම් බදින ගියා. ගිය වෙලාවේදී මේ යත් එක නිතරම වැඩ කරන මිනිසෙකුත් ගියාලු සාක්කියට අස්සම් කරන්න. හරිය කහට කොහොමනකත් අස්සම් කරන්න බෑ. ඉතින් වෙන්ද මේ හිතගෙන ලියන එකක්. බලනකොට ඌ ගිහිල්ලා මේසේ හැප්පුණාලු ටක් ගාලා අස්සම් කරා. අර හෙල්ලෙනකොට විතරයි ඌට ලියන්න පුළුවන්. කෙලින් තියලා මේ මේසුල තියෙන ලියන්න බැරිලු. මූ දැනගත්තවලු දැන් දීගෙත් කැඩෙනවා. ඌ ගිහිල්ලා මේසේ හැප්පුණාලු. පටස් ගාලා අස්සම් කරා. එනිසා අපේ හිතේ කරන දෙල්ලන් ටික දකින්න අපි මේක විහිළුවෙන්ම කරන්න ඕනේ. අපි හරි සීරියස් හිතානේ ඉන්නේ අමු අමුම අමු පිස්සුවක් තියෙන ඔළුවේ. අපි මේ දන්න සාත්‍රයේ කියලා ඉගෙන ගන්න වෙලාවේ කොහොමද ඉගෙන ගත්තට පස්සේ ඔක්කොම කිසිම සත පහකට දෙයක් නැහැ ඉගෙන ගන්නකම් විතරයි මේ සේරම අපිට দাঁඩි දාන්න පෙට්‍රල් පිටින් ඉගෙන ගත්තට පස්සේ ඒක වැඩක් නැහැ ඊට පස්සේ නිින්ද යනවා ඒක පටන් ගන්න මිනිහට කියනවා ඒ නිසා මේ උඩ සෝලාර් පැනල් එකේ ඉලෙක්ට්‍රික් සර්කිට් එක හදමු මේ දවස් ටික. එතකොට ඕක හරියනවා. උදේ පටන් ගත්තා හන්ද 4 වෙනකන් ඉඳි කිසි කරදරයක් නැහැ. ඒක පොඩි අප්සෙට් එකකුත් තියෙනවලු. ඒ නිසා පොඩ්ඩක් බලලා මෙන්න. මෙතන තියෙනවා සර්කිට් එක. ඒකට කරන්ට් එක දාලා වැඩ කරන්න. 230 විතර වගේ. එතකොට දන්නවනේ වැරදුනහම මොකද වෙන්නේ කියලා. මෙතනින් එහා පැත්තට බිම. ඔය තට්ටු උඩ තියෙන්නේ. අපේ හිතෙන් වැඩ ගත්තේ නැත්නම් මේක යකායි කම්මල වගේ මලකඩ කාලා ඔය ආච්චම්මලට වෙලා තියෙන එකයි. කිසි ගායක් නැහැ මුංගෙන් වැඩ ගන්නව නම්. ආච්චම්මලගෙන් සීයන දරපලවන්න ඕන. මේ ඉඳලා වතුරක් දඬන උඩට ඔක්කොම හරියනවා. මේ දැන් ඉන්න මිනිස්සු කන්දේ ශස්ත්‍රජන කෙනක් දීලා රෝද පුටු කෙනක් දීලා අයියෝ ගණ්ඩව දෙයක් නැහැ දැන් නාකියන්ගෙන් නාගෙච්චයන්ගෙන්. බිම දාලා කකුල් දෙකෙන් ඇද්දගෙන යන්න උනන උඩට. මොන්නම දෙයක්වත් දෙන්නේ නැහැ. වැඩ ගනිලා මේ මනුස්ස ශරීරයෙන් වැඩ අරගෙන මේ જાතියට ආගමට නැත්තම් මන මාන වැඩ සේවයක් කරන මනුස්සයල මොකක්වත් නැහැ. ලෙඩකුත් නැහැ මිනිහට ලෙඩ වෙන්න වෙලාවක් නැහැ. හැම පැයෙම වැඩ. අපි දැන් හිතලා තියෙන ස්කීයක් හරි හම්බ කරගෙන විවේක වෙන්නම් විශ්‍රාම වෙන්නම් කියලා. ඊට වැඩිය ඕනියමක් නැහැ ජීවිතේ. අපිට කිසිසේත් විවේකයේ තේරෙන්නේ නැහැ. දැන් මේ කතා කරපේකන අපි මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් කොහොම වර්ණගයි දන්නේ නැහැ. ගෙදර ඉඳද්දී අර වගේ උදේ 8 වෙනකන් අතේ ඉඳලා 4 වෙනකන් හරියට සර්කිට් එකට හිත දාගෙන ඉන්නකොටයි ඊට පස්සේ දැන් මෙහි ඇවිල්ලා භාවනා කරනකොට මොනවත් නොකර ඉන්නකොට හිත ඇවිස්සෙන එකයි දිහා බලනකොට වැඩියෙන් හිත ක්‍රියාකාරී වැඩියෙන් හිත සක්‍රිය වැඩියෙන් හිත කුසලතාවයක් තියෙන්නේ සර්කිට් එකට හිත යොදාගෙන ඉන්නකොටද නැත්නම් මේ වගේ ඇවිස්සලා තියෙන වෙලාවටද කියලා ඇහුවොත් කොයි වෙලාවද හිත වඩා අවදි කොයි වෙලාවද හිත වඩා සක්‍රිය කියලා කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මේ දැන් පරිපතය දද්දි මම කල්පනා කරපු දේ ඒකට හිත යොමු වෙලා එහෙම හිටියට දැන් මෙතෙන්ට ඇවිදilla මේ කාර්යය කරන්න හිතට ගත්තේ දැන් හිත කොයි වෙලාවෙත් අවදිමත් වෙනවා දැන් මං සතිමත් වෙන්න ඕනේ මං සිහියෙන් ඉන්න ඕනේ මම මේ මේ මේ දේ කරන්න ඕන කියලා එතකොට මේ දැන් මේක ඇවිස්සුන බව පැහැදිලි හැම දැන් පුදුමාකාරයට සංකීර්ණයි ඉතින් ඒ සංකීර්ණ භාවය මතම මම මේ සිහිය හොයනවා හැම විට. නෑ අවදි කියන වචනේ විතරක් දැම්මොත් වඩා අවදි සර්කිට් එක දාගෙන උදේ ඉඳලා හැන්ද වෙනකම් බලා ඉන්න වෙලාවේදීද මේ භාවනා කරන වෙලාවේදී වැඩියෙන් අවදි වෙලා තියෙනවද? භාවනා කරන වෙලාවේ. ඒක හොඳයිද නරකයිද? හොඳයි. බුදු වෙනවා කියන්නේ ඕකට තමයි. බුදු වෙනවා කියන්නේ ප්‍රබුද්ධ වෙනවා. අපි නැත්තම් නිින්දක ඉන්නේ. කැරම් ගානක කැරම් ගානවා. බීඩි බොන එක බීඩි බොනවා. චුයින්ගම් කන එක චුයින්ගම් කරනවා. මහණ එක මහනවා. ඒකට දැම්මම පස්සේ මොකොත් නැහැ. ඉතින් හරියට කොල්ල බබට ඇල්ලෝගේ හිතෙනවා. ඉතින් අපි හිතනවා මෙවත් වැඩ කියලා. මේවා බුබ්බඩකා. මම හිත නිකන් හතරස් කරන එකක් විතරයි. මේ ඕනෙම දෙයකට සූදානම් මනස තමයි තරුවඥයි කියන්නේ. ඒකට නිකන් ඉන්න බෑ. ඒක හැම වෙලාවෙම අවදි. බුදුජානක කියන්නේ මේ පුත්තජන විතර කට්ටේ තිල්ල පැටවු වගේ උණ්ඩ කිසිම ලෝකයක් තේරුමක් නැහැ. ඒක ඇතුලේ ඉන්නේ. කට්ටේ කඩන එළියට ආවට පස්සේ කපුටෙක් ගහගෙන ඇයි දන්නේ. කෑම හොයන්න ඕනේ. වැඩ ගොඩයි. ඉතින් අපි කැමති අර දන්නා තැනට වෙලා ගේ මුල්ලේ තියලා කුල්ලෙන් වහලා ඔහේ තියාගෙන ඉන්න කැමති නම් පින්න පොල් ගෙඩියක් වගේ අන්න සැප කියනවා. ඕක නෙමෙයි සැප කියන්නේ. මේ අවදිභාවයේ සමතුලිත භාවයක් තියෙනවා. ඒ සමතුලිත භාවය අර සර්කිට් එකට දාගෙන ඉන්නකොට ඔය එකක් නෙවෙයි. ඉතින් අරවට මං කියන මං කියන වචන තමයි සූස්ටි කියන වචනේ හරියද? සූස්ටි. ගංජා ගහපුවාම තියෙන්නේ බලාගත්තත් ඔහොම ඉන්න පුළුවන්. හෙට උදේ වෙනකන් ඉන්න පුළුවන්. දැන් කතා කරුවොත් එහෙම බොට්නි ගැන හෙට උදේනකම් බොට්නි ගැන කතා කරගෙන ඉන්න පුළුවන්. ඉච්චර හිත මොකක්වත් දෙන්නේ නැහැ. ඉතින් උංග දෙනෙක් ඒකට විස්ඩම් ප්ලාන් කියලා කියනවා. දැන් කුඩු ගහනවා, මර්ජුවානා ගහනවා. කිසිම දෝෂයක් නැහැ. ඒකම තමයි අපි ඔය සර්කිට් එකේ ඉන්නකොටත් එතන තමයි තියෙන්නේ. බුදුරජාණන් කියනවා මදේ සහ පමාදේ කියලා මේකට කියනවා. අපි හැම ජීවිතේ හැම කෙනාටම දැන් අපි සූස්තියක් අල්ලගෙන ඉන්නේ. අපිට මදයක් තියෙනවා අපිට පමාදයක් තියෙනවා අපි ඒකේ වැටිච්චාම බබා දොයි මීයාට පස්සේ කරකවලතල්ල ගහනවා තරි ගහෙන්න පොළොවේ ඉක්ක් කිත්තක් කළ ගැහුවා වගේ නානාකට සීජි කඩ වෙන්න ගියා මිත්‍යින් කට්ටිය එනවට වැඩි වේගෙන් ගෙදර යනවා මොකද මේ අර වගේ සැප නැහැ නමුත් මේක සෙල්ලක්කාරයි මේක බුදුහාමුදුර අපිට දීලා තියෙන විහිළුවක් විනෝදාංශයක් උග්ග දෙනෙක් කැමති නැහැ. දැන් අද ඉන්න පිරිස ගොඩාක් වෙලාට අර තමන්ගේම ටෙලිවිෂන් එක බලාගෙන ඒ බත් ටික කාගෙන එතනට වෙලා ඉන්න හදන මිසක් කිසිම මනුස්ස ලීලාවක් නැහැ. එක කෙල්ලෙක්ගේ මූණක ප්‍රේම පෙම් ගතියක් නැහැ. ඔයie ජොබ් එක කරගෙන ඉන්නවා හොටාන කරන බිම ඇනගෙන ඉතින් කිල්ල වෙච්චාම කොල්ල වෙච්චාම ඉන්න බෑ මේ ගහට ගල් තොට්ටු වෙන්න මුන්ට බෑ. මුන් ඒකෙන් එළියට ඇදලා දාපු ගමන් එළියට ඇදලා දාපු වැල් කැඩවිල්ල වගේ වෙilla නැහිනවා. ශේෂ්ත්‍රී විතරයි දක්ෂකම තියෙන්නේ. මේ විශේෂඥතාවය එන්න ආවට පස්සේ නිකන් වැඩක් නෑ අද මානවයාගේ. ඌේ කුට්ටක ගහගෙන ඇඳුම් කායිත්තන් දාගත්තට පස්සේ අම්මා වැඩ දෙල්ලංක නයිද ගැලෙවට පස්සේ කාන්තාරී ඉලෙල් දව මේ මේ පණු ගැඩවිල්ලෙක් වගේ උට දත බැඳ ගන්න බෑ. හදන්න ඕන කොයි එකකටත් ඔප්පු වෙන්න ඕට්ටු වෙන්න නිරක්ෂය දෙන උන් කොයි දේශගුණයටත් හරියන්න හැදෙන්න ඕන දැන් නෑ. දැන් එක දෙයක් හරියට දන්නවා ඒ කියන්නේ මොනවක්වත් දන්නේ නැහැ. ඒක මේ මේකෙන් මේ පොඩි ළමයි ටික ගලවන්නේ කොහොමද කියන එක බරපතල ප්‍රශ්නයක්. මොකද එක සබ්ජෙක්ට් එකක් දැනගෙන යනවනම් ස්පෙෂලායිස් වුණාට පස්සේ සල්ලි හම්බ වෙනවා. හැබැයි ඌ කාවාසිනියයි. ඌ මෙලෝ දෙයක් දන්නේ නැහැ. ඒක හරියට අර මේ ಜಾති අන්දයන්ට ඇතෙක් පෙන්වවලු පරණ හිටපු රජ කෙනෙක්. ඉතින් ඇතා අල්ලපු අල්ලපු කෑල්ලේ හැටියට ඌ කවලු ඇතා මේමයි කිය. කකුල අල්ලපු කවලු වංගෙඩියක් වගේ කිය. හොඬේ අල්ලපු කවලු බුවක් ගහක් වගේ කිය. වලිග අපි අල්ලපු එකා කිව්වලු කොසක් වගේ කියලා. කන අල්ලපු එකා කිව්වලු කුල්ලක් වගේ කියලා. බඩත ගාපු එකා කිව්වලු කළු ගලක් වගේ කියලා. ඌ ඇත්ත තමයි. හැබැයි එක එක්කත් ඇත්ත දැකලා නැහැ. මම අහුවෙච්ච කෑල්ල අල්ලගෙන කතා කරනවා. ඒක නිසා බුදුරජාණන්සේ විතරයි අපි කෙරේ අනුකම්පාවෙන් ඔය හැම දෙයකටම පුරුදු විදියට හදනවා. ඉතින් ඒකට කෝවේ දාලා අඹරලා ආය හැදෙන්න අරින්නවා. පුදු කරලා ආය අඹඩනවා. ඉතින් කර අම්මලා තාත්තලා අපිට කරන්නේ නැහැ ඒක. මොකද උන්දලා අපිට අනුකම්පයි. බුදුනාථගේ එහෙම අනුකම්පාවක් නැහැ. මේ මානවකගේ තියෙන හැකියාවල් ටික මතු කරලා දෙන්න හදන්නේ. එදාට එනවා අවදි භාවයක්. පිපිදිච්ච ගතිය මේ කම්මැලියට බුබ්බඩයට ඒ ගහන්න යාට ඕනේ පැත්ත වැටලා බුදියාගෙන ඉන්න නැත්නම් අර දන්න ශේෂ්ත්‍රයේ සූස්තියේ ඉන්න තමයි කැමති. ඒ නිසා මේ වගේ භාවනා මධ්‍යස්ථානක මේ භාවනාව විතරක් නෙවෙයි උගන්වන්නේ manussකම උගන්වන ඔබට බැරි දෙයක් නැහැ මේ ලෝකේ ඉන්න එකෙකුටවත් කරලා බැලුවොත් නේද අපි එහෙම නයි දන්නේ මම ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් මම පෝස්ට්මන් කෙනෙක් මම ස්ටේෂන් මාස්ටර් කෙනෙක් කිව්වට පස්සේ ගන්නම දෙයක් නැහැ එකගේ මෙහාට පස්සේ අහම ගහන්න ඕනේ කන පිට දාලා ගන්න ඕනේ මේකත් කරපිය කියලා ඉතින් අඬනවා මට එච්චරමයි ජීවිතේ කවදාකවත් එච්චර සන්තෝෂයක් නැහැ. අර යක්කඩේ පඤ්ඤාරාමතුතු කියන විශ්වවිද්‍යාලේ ගියාම ඒ මේ ඉස්රායින කෙල්ලෝ ඉතින් ලිප්ස්ටික් ගාන කියුටෙක් ගාන අවිල රජුරු ආමතුරුදියා විරිතකට බලා ඉන්නෝනේ. ඒ ආමතුරු මේ එකියක් කන පිට හර වැවුවොත් එහෙම මුංගලකට බල්ලෝ එන එක වළක්වන්න කෙවිතක් ළඟ තියන්න ඉන්න වෙයි කියලා. කන පිට දාලා ගත්තට පස්සේ හොඳ පිට දාලා ගත්තට පස්සේ බොහොම සුන්දරයි මේක. හරවලා ගත්තොත් කන පිට මෙහෙන් කැවුත් එල්ලේ මෙහෙන් හෘදේ වස්තු එල්ලේ තියේ ලස්සන එකක්. අන්‍යෝගෙන් පොඩ්ඩක් කන පිට දාලා ගන්න තියෙනවනේ. විපස්සනා කියන්නේ විෂම පස්සනාව. සාමාන්‍ය බැල්ම නෙවෙයි අනිත් පැත්තෙන් බලන්න. විෂම දර්ශනයක් විශේෂ දර්ශනය පුදුම බයයි. පුදුම බයයි ඒකට. ඒක නිසා ඒක නැතුව අපි බුද්ධ පුත්‍රයෝ වෙන්න බුද්ධ දුහිතෘකා වෙන්න එන දෙයට ලෑස්ති වෙලා හැරුණු හැරුණු ඇත ගසවලු අස්සා කියලා යන්න ගියොත් අන්න ඒකට තමයි විපස්සනා කියන්නේ. ඒ නිසා මේ වෙලා තියෙන අවදිවීමක් අන්නේ අවදිභාවයට හිත දෙන්න ඒක කරන්න බැරි අපේ පෙරණ පව් නිසා. අපිට පෙරපින මදි නිසා ඉතින් රස්සාවක් කරන්න එපා වෙන මොන කරන්නේ. හම්බ කරන්න එපා. හම්බ කරනවා කියන්නේම මෙට්ටයි කිනීමක්. මතයක් එහෙම නැත්නම් මදයක් පමාදයක්. ගොවිතැන වගේ දේවල් නම් විවෘතයි. ඉස්සර තිබුණ දෙයක් නැත්තම් අපි ඉන්නේ ඒ නිසා පුළුවන් තරම් දරුවෙක් හදනකොට පුළුවන් තරම් ඇසුරු කරනකොට මිනිසෙක උට හැකියාව පෙන්ලා දෙන්න. උඹට ඔය ඔය එකක් අල්ලගෙන නැටුවට උඹට ඕනම දෙයක් කරන්න පුළුවන් කියන එකයි බුදුහාමුදුරුවෝ ඕනම කෙනෙකුට බුදු වෙන්න පුළුවන්. අපි කොහොමද තාදන් විනාඩි 5ක් 10ක් වැඩිපුර අරගෙන තියෙනවා. අපි ඒ නිසා මෙතනින් අපේ සාකච්ඡා සතිವಾರය સમાપ્ત කරනවා. අපි 3ට රැස් වෙනව නැවතත් පරියංක භාවනාවක් සඳහා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි